महाकारुणिकवो शा යන තක් නොම දැන ක්ලේශ වසඟයට හසෝ අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන බුදුරජාණන් සරණ යම් සිතනා සිතනා ඇසිල්ලකින් සිතට සහා නිසාරුදේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි නොදැන මා කල සියලු වරදට සමා වසේක්වා පාදුවිල්ලක් සෙයින් සිරිපා සිමිමි වැතිී සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි එම සත්‍ය ගුණයට මාගේ සත්‍යයි මාගේ සිතද ඒ මගට යොමු ජීවිතයම පුදා තමසෙනා සමග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතයද ඒ මගට යොමු වේවා මාගේ සිරසස මහාකාරුණිකයන් වහන්සේට සුවයානක් වේවා මාගේ හදවත බුදු කුටියක් වේ අතරට මහා වැස්සක් වේ पूजा तुम ले පාපිස්නා බිස්සක් සෙයින් මානය නිශායමකුන් සඳසේ අප වෙත ගලා سیلا سائی मागे